ඉතින් මේ මේ කාරණා වලට සාමාන්‍ය භාවනා ලෝකේ අපි සඳහන් කරන්නේ නීවරණ කියලා. ඒක ඉච්ඡතරම ගැඹුරු දෙයක් නෙවෙයි. නමුත් බෞද්ධ විසින් දත යුද්ධයක් නමුත් උග දෙන්නේ දන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. මේ තමයි අපි කයින් චේතනාපූර්වක නොකරුවාට ඉතින් අචේතනිකව නිදහස් නැති බව අපිට අපේ පාලනයක් නැති බව මේක තුල නිවාසිකයක් නැති බව මේක තුල අදිෂ්ඨායකයක් නැති බව මේක තුල විදායකයක් නැති බව මේක තුළ පාලනයක් කරගන්න බැරි බවට ඉස්සල්ලාම පේන තැන තමයි හොඳට සීලක සමාදන් වෙලා 100 200ක්ම කාය දුස්චරිත නෙමෙයි කාය ක්‍රියත් නතර කරලා මේ හිත දිහා බලපු ගමන් ගොජ දාන්න පටන් ගන්නවා දෝරේ යන වැව්වැම්මක් කඩලා ගියා වගේ එන්න බලද්දී හුඟ දෙනෙක් මේ නිසා කියන අපිට භාවනා කරන්න බෑ හරියට හිතවිලි වැඩි අපිට භාවනා කරන්න බෑ හිත එකලස් කරගන්න බෑ. ඉතින් මේ මගෙත් ඉන්න අක්කලා දෙන්නෙක් විතර ඒගොල්ලෝ කියන කාදර හිත එකලස් කරගන්න පුළුවන් වෙච්ච දවස භාවනා කරන්න කියලා. ඒක නිකන් ඉබ්බන්ගෙන් පියාට බලාපොරොත්තු වෙනවගේ වැඩක් තමයි. එහෙම කවම කවදාකවත් මේ හිත එකලාශයක් හිතේ ධර්මතාවේ නැහැ. හිත යකාගේ කම්මල වගේ තමයි. ඒ කම්මලෙන් පෙන්වන්නේ මොකද්ද? චේතනා පූර්වකව සතු නොමරුවත් හිත තියෙන අර චප්පල ගතියම තමයි. එක්ක එක කිරීමේ තියෙන ප්‍රෝණාමේ අදහස වලින්. එහෙම නැත්නම් කරපේක ගැන පශ්චාත්තාප. එහෙම නැත්නම් ද්වේෂය. මේක මට මේ සිල් ජීවිතේ ගත කරන්න දෙන්නේ නැහැ. අරයා මෙහෙම කරනවානේ මෙහා මෙහෙම කරන්න කියලා එක්ක තරහක්. එහෙම නැත්නම් මෙච්චර පිංස බින්දිද්ද පින්බර බුද්ධ ශාසනයක් ලැබිලා මනුසාත්ම භාවයක් ලැබිලා අතපය හතර හොඳට එක තැනක පිළිවෙලට තිබිලා ධර්මියත් ඇහිලා කල්යාණ මිත්‍රත්වයේදී පැවිද්දත්වයේදී අනේ මම මෙච්චර කල් කරගත්ත කන්දරාවක් කියලා මෙවුවා පිළිබඳව ඔහු තරහක් එනවා. මේ කාමය කාම ඡන්දේ සහ ද්වේෂේ නැති ඒක දිවසා දරා ගන්න බැරි වෙනකොට හිත දඩස් කලා නින්දට වැටෙනවා. කට්ටිපයින් මේ ට්‍රක් එකෙන් පිටපයින්. එහෙම නැත්නම් අතීතය ගැන කල්පනා කරනවා අනාගතය ගැන තැවෙනවා. එහෙම නැත්නම් සැකයක් පහල කරගන්නව කොච්චර සෝපාක ආමඳුරෝ ওই බුදුරජාණන්සේගේ වචන දෙයක් කතා කරලා සෝවාන් වුණාට පටාචාරාවට පුළුවන් වුණාට මට නම් කවදාකවත් බැරි මට මට බෑ. මට නෑ. මට නොහැකි. කී කියා සැකපොතු. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙන්න මේක දන්න නිසා එහෙම නැත්නම් මේක පිළිබඳව අපිට දෙවිය හොඳට දන්න නිසා උන්වහන්සේ සඳහන් කරන මේ කායික වශයෙන් කාය දුස්චර්යයෙන් වෙන් වුණාට අදිෂ්ඨාන පූර්වකව ඒ පුද්ගලයා සම්මා කම්මන්තේ කියලාට වැරදි වැලක් වැරදි වලට වන්දි ගෙවීමට හොඳ වැඩ ටිකකින් හිත පුරව ගන්නවා ප්‍රතිස්ථාපනය කරනවා. ඒ සඳහා කරන ප්‍රයත්නයේදී මේ දැඩි නීවරණ ධර්මයන්ගෙන් හිතට බැට දෙන ගතිය, පහර දෙන ගතියෙන් වලක්වාගෙන චිත්ත ප්‍රවෘත්තිය යම් ප්‍රමාණයකට උලන් අදින්න නැත්නම්කපත් වෙන පහන් දැල්ලක් වගේ කෙලින් පවත්වා ගැනීම සඳහා කළ යුතු ප්‍රයත්නය ਸਰවඥාන්ත කියන්නේ සම්මා කම්මන්තේ සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා. තම පිං අතේ තමයි තියෙන්නේ වැඩේ. හැබැයි තාම අනුසය කෙලෙස් වලටත් දෙන ආශ්‍රව සහිතයි භව සම්පatti ලබා දෙනවා කියලා බුදුම උනන්දුවක් කරනවා. මේ සතුන් නොමරා විතරක් ඉඳලා නැති අත් ලොකු ජයග්‍රහණක ඒක මේ බෞද්ධ ප්‍රතිපදාවට බැස ගැනීම. ඊට පස්සේ මේ ඇස් දෙක වහගෙන ඒ ඇස් දෙක වහගත්තට පස්සේ මම මේ අද්දක වහ ගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ මේ භාවනා මධ්‍යස්ථාන කියලා භාවනා කරන පරියන්ක අවස්ථාව. අන්න ඒ වෙලාවේදී මේ හිතේ කලස් කිරීම සඳහා ගන්න වැඩපිළිවෙලට අදිෂ්ඨාන පූර්වකව චේතනා සහිතව සිල් අරගෙන හිත අලුත් කරගෙන ඒ වගේ භාවනා කරන ඇත් ලං කරගෙන වන්දනා කරගෙන මල් පුදමින් নানা ප්‍රවිධියට අපි මේකට ඌලියම් කරනවා. අපි පුළුවන් තරම් උපස්ථාන කරන ඒ සේරම සාසවයි ආසව තාම සහිතයි පුඤ්ඤ භාගියා සතුම් මන පැතනේ පිං අත පැත්තට උපදි වේපක්කා භව සම්පatti ලබා දෙන යන යන තන ආයු වර්ණ සැප බල ලබා දෙන භව භෝග සම්පatti ලබා දෙන දෙයක් කියලා බුදුසසුනේ අගය කරනවා. වෙන විදිහට කියනවා සිල් ලක්ෂණ කෙනාට වැඩිය සමාධි භාවනා කරන එක අගය කරලා ඒකත් මේ නීවරණ ධර්මයන්ගෙන් හිත වෙන් කර තබා ගැනීම සම්මා කම්මන්තයක් විදිහට හඳුන්වනවා කියලා. හරියට යමක් කරනවා වගේ ඇත්තටම කරන්නේ යමක් නොකර ඉන්න එක පව් නොකර සිටීම පින් කිරීමක් වශයෙන් පෙන්ලා දෙනවා. මේ දෙකේදිම තියෙන්නේ කායික වශයෙන් චේතනාපූර්වක පවුන කිරීම අපේ සීලය කියලා කියනවා. ඊට පස්සේ අත් දෙක වහගත්තට පස්සේ මේ දෝරේ ගලන එක අතීත කර්මවල තියෙන වේගේ ඒ ඒකින් කිනි නාදේ ඒකෙන් එන දෝංකාරය දිහා බැලලා ඒක නතර කරන එකත් ඉබේ ගලන නීවරණ නතර කරනවා කියන එකත් යමන් නොකර සිටීම. ඉතින් මේ දෙකේදිම පේනවා මේ ශාසනයේ තියෙන උත්කෘෂ්ඨම කුසලයේ තියෙන යමක් කිරීමෙන් නෙවෙයි නොකල යුතු නොපනත්කම් නොකර සිටීමෙන්. අඩු ගානේ බෞද්ධයා මෙන්න මේ ටිකවත් දන්නවද කියන එකයි සලකා බැලුවේ කාරණාව. සීළු බුදුවරයන් වහන්සේලාගේ ඉගැන්වීම වෙන සබ්බ පාපස්ස අකරණම් කියන එකවත්. ඊට පස්සේ කුසලස්ස උපසම්පදා තියෙන කියන එකවත් මේ අපේ සිංහල බුද්ධ ආගමේ මේ අවුරුදු 2600ක් යනකොට පොතේ පතේ සඳහන් වෙනවා අවුරුදු 1500ක්ම යනකම් අපේ ඉතිහාසයේ ස්වර්ණමය යුගයේ මේ අදහස තිබිලා තියෙනවා. අපිට මේ සාසනයට කළ හැකි, ජාතියට කළ හැකි, Tamanට කළ හැකි උත්තරම සේවය තමයි පවුනකර සිටීම. අවාසනාවකට අන්ධකාර යුගයක් කරා අපේ මේ බුද්ධාගමට යන්න සිද්ධ වුණා විදේශ ආක්‍රමණ භයානක රෝග කොයිතම්බ තලාපාලු වෙලා බැමිණිටියා සාය ආදී දේවල් ඇවිල්ලා මේක පොඩ්ඩක් පටලැවුණාට පස්සේ දැන් බුද්ධාගම අලුතෙන් හඳුන්වා දීම සඳහා වෙන්න ඇති මම මේ හිතලා කියන්නේ පින් කිරීමක් කියන එකක් ඉස්සරහින් තියලා පවුන කිරීම පතර දැම්මා දැන් බෞද්ධයෝ පෙළ ගැහිගෙන අන්ධහර පාගෙන කොඩි උස්සගෙන ගෙජ්ජෝල් ඕලා ඕගාල පිංකම් කරනවා. මේ පැත්තක ඉඳලා බලනකොට පිංකම් හරහා ගොංකම් තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා එක එකන එක එක විනෝදාන්ත මාර්ගයෙන් පිංකම් කරන්න හදනවා. නමුත් ඒකෙන් මේ මිනිස්සු කොච්චර තණ්හා වඩනවද කොච්චර මාන්න වඩනවද කොච්චර සමමායනේ වඩනවද කියලා බැලුවොත් හැංගීමක්ම නැහැ. ඒ නිසා මේ ප්‍රතිපදාවට බහැපු ගමන් සීල සමාධි ප්‍රඥා ප්‍රතිපදාවට බහැපු ගමන් අපේ අගයන් ආඩම්බරයන් වල පැහැදිලි වෙනසක් සඳහා සරුවචනාංශය අපිට ආර්දනා කරනවා. ඔය පැහෙන්න හදන්න එපා. අතිපණ්ඩිත වෙන්න යන්න එපා. අවස්ථාවේ වාසි ගන්න යන්න එපා. එකයි උඹට කරන්න තියෙන්නේ අසතියෙන් හිටියොත් මිත්‍යා දෘෂ්ටියෙන් හිටියොත් වෙන්න තියෙන පව් ටික නොකර හිටපන්. මේ සඳහා තමන්ගෙන් අසතියෙන් හිටියොත් සිල් රකින්න නැතුව හිටියොත් මිත්‍යා දෘෂ්ටිකේ හිටියොත් වෙන්න ඉඩ තියෙන පව් නොකර සිටීම සඳහා එක තඹ තත පහක් වේදන් වෙනවාද කියලා බලන්න. දඹදිව යන්න ඕනද කියලා බලන්න. මොනවද අඩු කියලා බලන්න. දෙවන්නේ සම්බන්ධද කියලා බලන්න. කිසිම සම්බන්ධයක් නැහැ. ඒක තන්නේ ක්‍රම තමන්ගේ ස්වච්ඡන්දතාවය විතරයි අවශ්‍ය කරන්නේ. මේකට ආගම කැමති නැහැ. ආගම කියන්නේ අපි ඔක්කොම එකතු වෙලා සූවිසිවර්තනයක් නටමු. මුළු රෑම නටන බණක් කියමු. ඒ නැත්තම් යුග ආසන දෙකේ බණ කියමු. මොකකින් හරි නටලා ඉවර වෙනකොට වෙන්නේ මොකද්ද? අර කරණ දෙන පිංකම් කරන්න ගිහිල්ලා අර කලින් කිව් විදිහට වැඩි රාශියක් වෙන්න ඉඩ තියෙනවා. සබාශීලී වෙන්න ඉඩ තියෙනවා. සමාජශීලී වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒ වෙනුවට කවුරු හරි කල්පනා කරගත්තොත් සර්වචන් වහන්සේ මේ ඉදිරිපත් කරන සම්මාදිට්ඨිය හැටියට ඒ පුද්ගලයා විසින් වගවිය යුත්තේ, ඒ පුද්ගලයා විසින් සලකා බැලිය යුත්තේ, ඒ මනුෂයා විසින් කළ යුත්තේ මොකද්ද? සම්මාදිට්ඨිය නැතිකම නිසා, සතිය නැතිකම නිසා, සීලය නැතිකම නිසා හැඟුම් උදාහරලා යම් වෙලාවක වෙන්න තියෙන අකුසල කර්මයක් නොකර සිටිනවනම් මේකට විරමන කියලා කියනවා ආරති විරති පටිවිරති විරමති කියලා කියනවා මෙන්න මේක තමයි මානවය විසින් තමා කෙරේ අනුකම්පාවෙන් තමා කෙරේ ආත්ම අනුකම්පාවෙන් කළ යුතු එකම දේ. ඉතින් මේ වගේ දෙයකට අරු ගන්න මේ වගේ දෘෂ්ටියක් මේ වගේ කල්පනාවක් එහෙම නැත්නම් මේ වගේ දෙයකට පෙළඹීමක් අපිට කොයි වෙලාවෙ දවසේ කරන්න හම්බ වෙන්නේ. ඇව්වොත් කියන්නේ ඌව කර කර ඉන්න වෙලාවක් නැහැ වැඩ. යුතුයකම් নানা ආකාර වැඩ. ඉතින් සමි මොකේ කරීත ව්‍යාවෘත කරගෙන අයියා වෙන්න හදනවා. පඬිතයා වෙන්න හදනවා. අතිපඬිතකම් කරන්න හදනවා. කරන්න හැදුවට වෙන්නේ මොකද? තක්ක తీරු කම. තක්ක తీරු කම. ඒකට තමයි ඔලොමල කම කියලා කියන්නේ. මෝඩකම කියලා කියන්නේ ඕනෝක තමයි. ඒ නිසා කවදා හරි යම් කිසි කෙනෙක් ස්ත්‍රී වේවා පුරුෂ වේවා පැවිදි වේවා උපවිදි වේවා බෞද්ධ වේවා අබෞද්ධ වේවා. මගේ වෙන්න තියෙන පව් ටික මම නොකර ගැනීම සඳහා මම සංවර වෙනවයි කිව්වොත් ඉස්සල්ලාම සංවරයට අපි සීල සංවරය කියනවා. ඊ ගාවට හිතේ තාම ක්‍රියාවටපත් වෙච්ච නැති හිතේ මට්ටමින් ඇති වෙන සම්මා කම්මන්තෙට සමාධි සංවරය කියලා කියනවා.